කරනු ලබන්නේ. නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස් තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සංති භික්කවේ කේ සමනක් බ්‍රාහ්මනා විත්ත ධම්ම නිබ්බාන වාදාසතෝ දත්තස්ස පරම නිබ්බ පරම විත්ත ධම්ම නිබ්බානං පඤ්ඤා පෙන්ති පංචහි වත්තු ඊති ගෞරවණීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ වාස්තු පාදක මහත්මිය සම්බන්ධ කරගෙන සත්‍යකතා පවත්වාගෙන ධර්මදේශනා මාලාවට අපි මාත්‍රිකා වශයෙන් පොදු මාත්‍රිකා වශයෙන් තියාගත්තේ බ්‍රහ්මජාල සූත්‍රයයි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මුලින්ම සඳහන් වෙන සූත්‍රය. බොහෝම දිග සූත්‍රයක්. ලෝකයේ පවතින දර්ශනවාද, දික්ඛි පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් ඇතුළත් වෙනවා. ඒ දෘෂ්ටි පිළිබඳ දැක්වෙන දාර්ශනවාද දැක්වෙන මේ සූත්‍රය බොහොම වියලි සූත්‍රයක්. සාමත් අමාරුයි ධර්ම රසය මේකෙන් මතු කරගන්න. ඒ තරමට මේක කල්පනාකාරීන්ට දෘෂ්ටි හදන්න දාර්ශනික අදහස් මතු කරගන්න. ඉතින් මේ යෝගාවතර පිළිසකට ඒක යෝග ජීවිතය සම්බන්ධ කරගත්තාම බොහොම ආයාසයෙන් ඕනේ එහි මතුවෙන මේ දාර්ශනික කරුණු මේ දෘෂ්ටි ගත්ත වෙන හැටි අපිට බාධා වෙන්නේ කොහොමද? අපි දැනටමත් එවුවා දැන හෝ නොදැන අල්ලපදාගෙන තියෙන්නේ කොහොමද කියන එක මතු කරලා දෙන එක බොහොම දුෂ්කරයි. දුෂ්කරව මතු කර දුන්නත් ඒක අවබෝධ වෙන්නේ තමන්ගේ අඩුපාඩුවක් දැකීමක් වශයෙන්. ඒ නිසා සමෝතම ප්‍රිය වෙන්න ඉඩ නැහැ. තේරුණා තේරෙන්නේ මෙන්න මෙවැනි අඩුපාඩු මෙන්න මෙවැනි දුර්වලතා මේ භාවනා කරන අරණ්‍යගත ඉන්න අප තුලක් තියෙනවා නේද කියලා ඒ සත්‍යය ඒ තිත්ත සත්‍යය මතු කර දීම නිසා තේරුම් ගන්න බොහොම අමාරු ගැටයක් තියෙනවා. නමුත් ඒකේ තියෙන ගැම්ම, ඒකේ තියෙන වාරුව මේක සාරවත්්‍ය දේශනයක් නිසා කාටවත් මේකෙන් බැහැරව දැනලා යන්න පුළුවන් කමකුත් නැහැ. ඒක නිසා දර්ශ දේශනාවක් අවබෝධයක් එච්චර ඕජා සම්පන්න මිහිරි ගතියක් නොවෙන්න ඉඩ තියෙනවා. මොකද මේ දර්ශන කතා කතා කරන දෙයක් මේකේ මේ හිතට සම්බන්ධ මතවාදවලට සීමාසල බුද්ධියට අදාළ දේවල් මිස වෙන අර භෞතික පැත්ත බොහොම අඩු නිසා එදිනදා ජීවිතේ වලට ප්‍රායෝගික පැත්තවලට උපයෝගීතාවයට අඩු ගතියක් පේනවා. නමුත් මේ අද මේ ඉදිරිපත් කරගත්තේ දර්ශන අතර ditta dhamma nibbana vada sato sattassa parama ditta dhamma nibbanam paññāva වෙන්න කියන එක තමයි ඕජාව අධිකම දර්ශනය. ඒ මොකද මෙලව වශයෙන්ම නිවන් ලබන්න පුළුවන්. විවේකල් කුබ්බන්තවාදී අපරන්තවාදී වශයෙන් යටගිය අතීතයේ මෙන්න මෙවැනි මෙවැනි අත්දැකීම් නිසා මෙවැනි මතවාද දෘෂ්ටි පහල කරගත්ත බව කුබ්බන්ත වාදයේ අනුව බරගානකොත් අපරන්ත වාදයේ අනුව බරගානකොත් මේක කලින් සාකච්ඡා කළා. සූත්‍ර නිමාවට කිච්චු වේගෙන එනකොට දැන් පෙන්නවා ditta ධම්ම පරම ditta ධම්ම නිබ්බාන වාදා. මේ ජීවිතයේදීම පරම නිවීමක් නැත්නම් පරම වින්දනයක් ලබා දීම පිළිබඳව වාද පහක් සර්වචන් වහන්සේ වැඩ ඉන කාලේ සර්වඥාන්සේගේ ඥාණයට ගොතුරු වෙච්ච සීමාවල් යටතේ පෙන්නනවා. නමුත් මේ පෙන්වන්න දෙන්න හදාන්නේ සම්‍යක් දෘෂ්ටියක්වත් එහෙම නැත්නම් මේ අනිත්‍යවට වැඩි උතුම් දෙයක්වත් කියන එක නෙවෙයි මේ වචන ගුවන්යෙන් මම මතු කරලා පෙන්වන්න හදාන්නේ. තේරුම් ගන්නට අගේ ඇස්පෙන්ට ඇහැට වදින්ට කියන දේවල්. මේකත් මොකද්ද මේ කියන්නේ? මේ ධිට්ඨ ධම්ම නිබ්බාන වාදයේ කියලා අපි අද ඉදිරිපත් කරන්න හදන කතාව අපි ජීවිතාවේ මුලින් තියාගත්ත උච්ඡේද වාදයක් රූපී ආත්මයක් කියනවා ඒ රූපී ආත්මය සාතුම් මහ භූතකෝ මාතාපෙති සම්භවෝ කායස්ස වේද පරමරණ උච්චිද්දති විනස්සති ඒ රූපී ආත්මය හතර මහා භූතයන්කින් හැදිච්ච දෙයක් මෞපිය සංවාසයෙන් හැදෙන දෙයක් මේ හතර මහා භූතයන් දිවි යන්නේ ආයේ මේකේ ප්‍රවැත්තක් නැහැ මේ පවතින ටික විතරයි කියන එක ඒ කාලය තුල මෙන්න මෙවැනි පරම ධිට්ඨ ධර්ම වශයෙන්ම මෙලෝ වශයෙන්ම ලැබියගේ නිවනක් කියනවා කියන දෙකයි නියු සහෝදරය වාගේ දෙක අර්ථ දෙකක්. උච්ඡේද වාදයේම ද්‍රව්‍යාත්මක රූප ද්‍රව්‍ය වලට මුල් තැන දෙන ප්‍රායෝගික පැත්තක් තමයි මේ අද ගත්තේ. ඒකට හේතු වෙච්ච දාර්ශනික පසුබිම තමයි අපි ගිය වතාවේ මේ සතිය නෙවෙයි මේ සතියත් බණශාන්නේ දුන්නේ නැහැ. පසලොස්සක දවසේ නිසා ඊට ඉස්සර සතිය අපි ඉදිරිපත් කරගත්තේ. මේ දෙකම මේ රූප මේ මිනිස්සේ සති කිව්වහම ඒක තියෙන මේ හතර මහා භූතයන් හැදෙන මෞඛ්‍ය සංවාසයෙන් ඇති වෙච්ච කාය රූපකය ඒක බිඳුරට පස්සේ ආයෝගන කල්පනා කරන දෙයක් නැහැ. ඔක දිගට පැවැත්මක් ආත්මයක් ඇත්තේ නැහැ. තියෙනවා නම් ඒ ආත්මේ තියෙන්නේ මේ රූප කාය පවතිනකම් පමණයි කියන එක අනු ඒ රූප කාය පවතින තාක්කල් පරම වූ විත්තු දැමියේ විඳිය හැකි නිවීමක් සාන්තියක් කියනවා කියන එකත් ඒ ආගම් ආධ්‍යාත්මික සාර ධර්ම ඉක්මවල මැඩගෙන මෙලොව වශයෙන්ම විඳින්න තියෙන උපරිම සැප විඳීමට නතු කරවන උච්ඡේද වාදය. ඉතින් මේ යුග අනුව බලනකොට ඒ පැරණි තිබුණු යුගවලට වඩා මේ කලි යුගයේ මෙන්න මේ වාදේ ඉතාමත්ම ප්‍රකටව ප්‍රබලව කැපී පෙනෙන තියෙනවා. විචේතවාදී. අපේ දායකට හේතු වශයෙන් අපට අපේ යුගයට පේන්න තියෙන හේතු දැක්කේ මේ දෙවියන් වහන්සේ විසින් ලෝකයේ නැවුවාය ඒ සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ මනාපය අනුව කියන එක මේ නව විද්‍යානුකූල සොයා ගැනීමත් එක්ක අධික තර්ජනයක් ලක් වෙනවා. කොහොමයි මේ කතෝලික භක්තිකයම කියන පස්ස දෙයියන් මලයි කියලා. 1600 වෙනි සතවසේ වෙනකොට දෙවියන් වහන්සේ මලේ දැන් උන්දර කරන්න දෙයක් නැහැ. මිනිස්සු යන්ත්‍ර සූත්‍ර හොයාගෙන යන්ත්‍ර සූත්‍ර මාර්ගයෙන් කාලගුණය වෙනස් කරගන්න විවිධාකාර සැප සම්පත් ඇහැට කන්ට නාසයේ ජීවිත හදා ගන්නවා අකවැතිය නොවිද නිකන් ඉන්නවා ඒ නිසා දෙවියන් වහන්සේගේ අධිකාර ශක්තිය නැති වුණා කියලා ඒකයි ඔය මේ ආගමත් විද්‍යාවත් දෙක අතර තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. අන්න ඒකදී මේ තාමත් ඉක්මනට මේ විද්‍යාව කරණ යාම නිසා දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීම සිද්ධ වුණා. ප්‍රතික්ෂේප කරපු නිසා මිනිස්සු හිතාගත්තා කාගේවත් සාපයකට හෝ කාගේවත් ආශිර්වාද ගැනීමකට නෙවෙයි යට වෙලා තියෙන්නේ මේ ඇහැට වෙන්න පුළුවන් රූප ප්‍රමාණයක් තියෙනවනම් කොච්චර තමයි. අනකාණ තියෙන යම් මේරියාවක් තියෙනවනම් ඉතින් ඔච්චර තමයි. නාසයට, දිවට, කයට, හිතට ගන්න තියෙන යම් සැපයක් තියෙනවනම් ඔච්චර තමයි ඕක වෙනුවෙන් අර කාටවත් යාඥා කිදීමකින් හෝ බයට ජීවත් වීමකින් අවශ්‍ය නැහැ. ඒක හොඳින් හෝ නරකින් සාධාරණව අසාධාරණව අපිට පුළු පුළුවන් ප්‍රමාණය මේ කාම වස්තු පුළුවන් තරම් බුද්ධි විඳීමේ අපි හැපසී ජීවත් ඒක මේ සිංහලට දාගත්තේ ඒ උපහාසාත්මක කාපල්ලා බීපල්ලා ජොඩි කරපල්ලා. නැවතිනවත් බෑන්චුන් කියලා ඔය අදහස් තමයි ඔය නිදහසට සම්බන්ධ ඉස්සරලා විශේෂයෙන්ම සමාජවාදී අදහස් ඇති ඇත්තෝ කරන් හදන මේ විකටම දැකලා පැරැන්නෝ කියාපු විහිළු කතාවයි. දැන් හදන ජනතාව හැදෙන්නේ මුල් ධර්මයක් වගේ. මොකද්ද මුල් ධර්මයේ? කහපල්ලා, දීපල්ලා, ජොලි කරපල්ලා කියන කතාව. ඉතුරු කිරීමක් හෝ දරු પરම්පරාව වෙනුවෙන් සදාචාර හැඟීමක් හෝ ආගමක් හෝ ධර්මයක් මොනක්වත් නැහැ. කහපල්ලා, දීපල්ලා, ජොලි කරපල්ලා. නැවතිමත් සෑන්සුන් එහෙම නැත්නම් ඒක ඉන්දියාව පොතපතල සඳහන් උනේ ත්‍රිණංකත්වා ගෘතම් පීවේ. ණය වෙලා හරි හිතෙල් දීපල්ලා ඔකට ණය ගෙවන්න උඹලට වෙන්නේ නැහැ. මොනවා හරි කියලා කොහොම හරි කරලා ලෝකය රවටලා හරි කමන්නේ හොඳම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, බුද්ධි විඳින්ද ඒක තමයි ධිට්ඨ ධම්ම, පරම ධිට්ඨ ධම්ම නිබ්බාණය කියලා කියන්නේ. මෙලෝ වශයෙන්ම නිවීම කියලා කියන්නේ මේ කාම වස්තුන්ගෙන් ඉඳුරන් පිටවීම. ඉතින් මේක මේ දර්ශන විද්‍යාවේ එක පෙරලියක්. ඒ මොකද දර්ශනය කියන එක ඛණ්ඩය ඕක කොච්චරේ ආපැත්ත මෙහා පැත්ත කල්පනා කරේ කියන්නේ කිසිසේත් ඕක ඇති හරයක් නෑ ඒක නිකන් මනසට එක්කත් වැඩ විතරයි. නමුත් මේ පරම ධිට්ඨ ධම්ම නිබ්බාණය කිව්වට පස්සේ නම් ඉතාමත් උද්‍යෝගීමත් කරවන ඉතාමත්ම මේ උනන්දුමත් කරවන මේ දැන් මේ අපිට තියෙන ඇහි අපිට තියෙන කනේ නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් උපරිම සප විඳින දෙයක්. ඒ නිසා මේකට විශාල ජනතාවක් ඇතිලා එක පටන් ගත්තා. ඒ ජනතාව ඇතිලා යන සංවිධානය කිරීමට ප්‍රධාන ඇතිවෙච්ච සංවිධාන ආගම් විරෝධී සංවිධාන වුණා. ඒවකට පැවතිච්ච ධනවාදී ගැත්තන් නොවන අය වෙන්න පටන් ගත්තා. ඒ නිසා මේකට විප්ලවය කියන නම අපි තියාගත්තා. විප්ලවකාරී වෙන්න නම් ඒකාන්තයෙන්ම ආගම අභින් ආගමක් අවශ්‍ය නැහැ කියලා මේ මේ ලෝකෙ විදිහට තියෙන සැපට ඔය අධිරාජ්‍යවාදීගේ නීති ඕනෙත් නෑ අපිට. ඔය අධිරාජ්‍යවාදීගේ සදාකාරයක් ඕනෙත් නෑ. ආගම් කතුරුන් ළඟට දන ගහන්න යන්න ඕනෙත් නෑ කියලා විශේෂ පන්ති ඇති වෙච්ච යුගයේ තමයි අපි දියුනේ. ඒකට කියනවා මේ කලි යුගය කියලා. ඒ කලි යුගයේ ඇති වෙච්ච සංකල්පාවට ප්‍රධාන වශයෙන් හේතුණා ඔය කියන මේ විද්‍යාත්මක හොයාගැනීම සහ ආර්ථික දේශපාලනයේ ඇතිවෙච්ච මේ විප්ලව වලින් පැරණි පැවතිච්ච ඒ සම්ප්‍රදාන කුල ආර්ථික බිඳහෙලීම් සහ දේව නිර්මාණ වාදයේ බිඳ වැටීම. ඔය බුද්ධ ධර්මත් එක බලන සම්පූර්ණ වෙනස් කතාවක් තියෙනවා. ඔක පැවතුනේ බටහිර රටවල් වල බොහෝ කොට ඒ දෙවියන්වහන්සේ ලෝකෙම ඇව්වාය කියන එක විදිහක සත්‍යතවාදයක් දේ ඒකාන්තේම ආත්මයක් තියෙනවා ඒ ආත්ම දෙවියන්වහන්සේ බලට යන්න ඕනේ ආ ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරලා චිත්ත ධම්ම නිබ්බාණය මෙලොව වශයෙන්ම නිවන සැප විඳීම ඉස්සරහින් තියාගත්තට පස්සේ මේ අවුරුදු 200ක කාලේ ඇති වේගන ආපු මේ විද්‍යාත්මක සොයාගෙන ඉතාමත් කැපිපෙන විදිහට මේ 60 70 80 90 මේ 2000 කියන සතවස් වෙනකොට මේ කාල වෙනකොට දශක වෙනකොට ඉතාමත් උච්ච තත්යකට පත් වෙනවා. දැන් අපි ඉන්නේ මේකත් පුපුරන්න කිට්ටු කරලා. ඔය කියන කාම සැපය, ඔය කියන දිස්සම්ම සුඛය ඒ කාන්තේම මිනිසයා සදාචාරයෙන් වෙන් කරවන, ආගම ධර්මයෙන් වෙන් කරවන, ද්‍රව්‍යවාදී, භෞතිකවාදී වෙන විදිහ කරනවා රූප ධර්මයි ප්‍රධාන. නාම ධර්ම නෙවි. මිනිසයාගේ ආචාර මේ පැවතුම් අදාචාර දාර්ශනික වැඩක් නෑ. ඒ මනස හුඟා හොඳ වටිනා ගේක ජීවත් වෙනවනම් වටිනා යාන වාහන තියනවනම් වටිනා ගෘහපකරණ පාච්චන යා ලොක්ක. යම් කිසි කෙනෙකුට වෙන ආර්ථිකයක් නැහැ. නැත හොඳ රූප නැහැ, ශබ්ද නැහැ, ගන්ධ නැහැ, රස නැහැ, ස්පර්ශ නැහැ. එයා නිචයි. ඒ නිසා මේ රූප නැත්නම් වස්තු, සාම වස්තු ම උපමානයක් කරගෙන ඒකෙන් මනින් ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. ආන්නේ මේ ලෝකේ ජීවත් වෙච්ච ඒකෙන් පළවෙනි තැන දිනුවා කියන මේ පළවෙනි ලෝකය කියලා එකක් අද ලෝකේ තියෙනවා. ඒ වගේම එතෙන්ද බොහොම කිට්ටු කරපු දෙවෙනි ලෝකයක් තියෙනවා. මේ ලංකාව ගැන කතා වෙන තුන්වෙනි ලෝකේ රටවල්. තාමත්ම ඒ කියන ආර්ථික ළඟාවීම් ළඟා කරගෙන නැති ඕන තරම් හැම කෙනාටම රූප නැහැ, ශබ්ද නැහැ, ගන්ධ නැහැ, රස නැහැ, ස්පර්ශ නැති ලෝකයක්. අපි ඒ ලෝකෙක ඉඳගෙන නෑ මේ කතා කරන්නේ අන්න අර කියන පරම ditta ධම්ම නිබ්බාන කියන සරුවචනන්ස අවුරුදු 2550කට කලින් දේශනා කරපු දේ ඉතාමත්ම වැදගත්ම දෘෂ්ටිය වශයෙන් වැදගත්ම උනන්දු කාර්කේ වශයෙන් වැදගත්ම උත්සුක කරවන උද්‍යෝගිමත් කරන දේ වශයෙන් ශීඝ්‍රයෙන් කඩාගෙන යන දෝෂයක් ගිහිල්ලා ඇති වැටිච්ච කාලයක ඒක නිසා මම අර මුලින්ම සඳහන් කරේ මේකට නිදර්ශන දර්ශන වල සාමාන්‍ය පෙන් නිදර්ශන නෙවෙයි මේකේ පේන තියෙන දක්ෂින ආර්ථිකයක්. දක්ෂින රසකාමීත්වයක්. දක්ෂින දිට්ඨ ධම්ම නිබ්බාණය. ඒක නිදර්ශන ඕන තරම් තියෙනවා. අපිට බලන්න වෙන්නේ අපි මේ ගත කරන භාවනාවට බර ආධ්‍යාත්මික ආගමික ජීවිතයකට කොච්චරනම් මේ ද්‍රව්‍යවාදී එහෙම නැත්නම් මේ භෞතික වාදය දැන නොදැන අපි අතගාමින් ඉන්නවද දැන නොදැන අපේ ජීවිතේ බලපෑම් කරනවද වෙන විදියකට කියනවා නම් භෞතික වාදයෙන් කියන විදියට අපේ ජීවිතයේ දියුණු නොදියුණු කන් තීන්දුව කරන්නේ භෞතික රූප වස්තුද එහෙම නැත්නම් මානසිකත්වයේද ආධ්‍යාත්මයේද සදාචාරයේද විශාල ගැටමක් ඔතන තියෙන අපි හිතනවට වැඩිය විශාල ගැටමක් ඔකේ තියෙන්නේ අපි වැඩ කරන සෑම වැඩකදීම අපේ වැඩේ සාර්ථකත්වයේ මනින්නේ ලාභ සත්කාර සිලෝක පැත්තරද නිවන පැත්තරද ඔන්න බුද්ධහම විදිහට කියනවා. අපි හැම වෙලාවෙදීම කියන්නේ නිවන තමයි. නමුත් අපේ යාළුවෝ ඒක අපිට කියන්නේ. අපේ යාළුවෝ දන්නවා ඔය යන්නේ කොතෙන්ද කියලා. ඒ යාළුවෝ ඒව දන්න බවත් අපි නොදන්නවත් නෙවෙයි. කොච්චර කරත් රහත් මාර්ගයටපත් වෙන තෙක් අපි දක්වන සෑම කරුණකදී අපි හේතු කරුණ දක්වන මොන දේ කරන්න උනත් ලේසියට පහසුවට දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසට කියන්න කරුණු කියන නැත්තම් හදලා කියනවා. ඒක තමයි දේශකයන් වහන්සේලාගේ සහ ආගන්නායකයන්ගේ ක්‍රමය. ඒ කොහොම කරත් ඔන්න ඔය කියන කරන එක එකක් ඒකෙන් ගම්‍ය වෙන දේ එකක් ඒක අපි ලෝකයට හේතු ගන්නන ක්‍රමේ එකක් ආනෝක තුල බලනකොට කොයි පැත්තේද ඒකාන්තයෙන්ම සුද්ධ පවිත්‍රව නිවන අරමුණු කරලා කටයුතු කෙරෙන්නේ කොතනදීද අපි මේ ලාභ සත්කාර ධම්මාවලි ලෝක පැත්තේ භෞතිකවාදී වෙන්නේ මේකදී අපි සුද්ධ පිළිගැනීමකට එමු අපි යම් දවසක ආයත් මාර්ගය සාක්ෂාත් කරන තෙක් කවම කවදාකවත් අපිට මේ වැඩ පිළිවෙල 100ට 100ක් නිවන අරමුණු කරලා කියලා කරන්න ලැබෙන්නේ කෙලෙසිලාමයි. අපිට පරමාර්ථය තියාගන්න පුළුවන් අපේ ගමන සර්වචනාවසේ විසින් දිවවදාරන ලද, පෙන්වවදාරන ලද, ආරහතන් වහන්සේලා විසින් ක්‍රියාවක් කොට වදාරන ලද නිවනටමයි. ඒකවත් ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා කළ යුතු කාරණා ටිකක් තියෙනවා. ඒ කලයුතු කාරණා කරන්නත් නොකරන්නත් අපිට හේතු වෙන්නේ ඕ අ හේතු වෙන්නේ මේ පරම දිට්ඨ ධම්ම නිබ්බාණය පිළිබඳ අපේ ඇත්තා වූ මායාව. ඒ වැඩ කරන ගමන් අපිට සැපක් ඕනේ. ඒ වැඩ කරන ගමන් අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අඩු ගන්න මූලික පැවැත්ම සඳහා ඕනේ. අපි ඇත්තට මේ මූලික පැවැත්ම මට්ටමින් අතර වෙනවද? එහෙම නැත්නම් අපි ටිකක් වැඩිපුර තියාගන්නවද? හදිස්සියකට අමලයකට කියලා සුඛපභෝගී වෙනවා. හරියට නිවන සඳහාම අවශ්‍ය කරන නැත්නම් උපයෝගී භාවයේ සඳහාම ප්‍රයෝජනීය සලකලාම අපි සලකනවා නම් කටයුතු කරනවා නම් අපිට අවශ්‍ය කරන මූලික භික්ෂුකට අවශ්‍ය කරන මූලික දේ සිව්පතේ වශයෙන් සරුවචනන්තේ ගෙනහැර දක්වලා තියෙනවා. සීවර, පින්දපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යය. මේ සීවරය පිළිබඳ අපි පැවතිය යුතු ආකාරය ඉතාමත්ම විස්තරව නැත්නම් නිවන පැත්තෙන් බලලා විස්තර වෙනවා ආර්ය වංශ මහා සූත්‍ර දේශනාවේ ලද යම් සිවුරකින් සතුටු වෙලා ඒ ලද යම් සිවුරකින් සතුටු වීමේ ගුණ කතා කිරීමේ යෙදිලා ඒ සඳහා කිසිසේත්ම නොකල යුතු නොකනත්කම් අනේසන පවත්වන්නේ නැතුව එහෙම ගත කරත් එහෙම ගත නොකරන ඇත්තන්ට ඉඳී නොකර මම නම් මෙහෙමයි ඕගොල්ලෝ මෙහෙම නැහැ කියලා ඒ පුළුවන් තරම් මේ නිවන කෙලස් කැපීම මේ සිවුර කෙලස් කැපීම සඳහා පාවිච්චි කරන්නේ. සන්තුෂ්ටෝ හෝති තරීතර චීවරේනේ තරීතර චීවර සම්තුෂ්ත්‍යාච වන්නවාදී මේව අත්ුක්ඛංසේතිනෝ පරං වම්බේති සෝහි කත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සසෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු පුරාණියක් ගන්නේ අරිය වංශේ ධිතෝ ඉතින් අපේ දවසක් ගත කරනකොට ගියත් නැහැ හඳුන් පැත්ත බලන්න පුළුවන් එහෙම නැත්නම් පැවිදිත් අංගලන් තමයි කියන මේ තුන් සිවුර අරගෙන ඒ තුන් සිවුර පාවිච්චි කරන්නේ සන්තුෂ්ටෝ හෝති තරීතර ජීවරේ අපිට ලද යම් සිවුරකින් අපි සතුටු වෙන ගතියක් කියනවා ජීව සන්තුෂ්ත්‍යාච වන්නවාදී එසේ ලද යම් සිවුරකින් සතුටු වෙන ගතිය ಗುಣ කතා කරන ගතියක් තියෙනවා එහෙම කරලා මම නම් ලදයාසයට මේ දස්සව අරුණාංශේම නැහැ. අර අර සිවුර හොයනවා මේ සිවුරට මෙච්චර කරදෙනවා කියලා ඒ උන්නාංශය ගැනවත් අත්ත්ුක්කංශනය පරවම්බනයක් නැහැ. මම උසස් එයා පහත් කියලා කලකිරීමක් නැහැ. සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පටිච්චසෝ. අන්න ඒ විදිහට සිවුරු කර්මාන්තයේ අන්තිම දක්ෂරින් කියන්නේ. ලහුවත් අරගන්නවා. සිවුර රෙදි හොයලා අපි දැනගන්නත් ඕන. ලදයන් සිවුරකින් සත් වීම දක්වා ඒ සිවුර ශේෂ්ත්‍රයේම සේරම දක්ෂතාවය ඇති වෙනවා. සෝනි තත්ත දක්කෝ අනලසෝ කවදාකවත් සම්මරි වෙට බලකයි. ඒ චීවර කර්මාන්තයේට ඒ වගේ මේ චීවර කර්මාන්තයේ වේදනාත්තන්ට දොස් කියන්නේ අන්තර තරකයි. අනලසෝ සම්පජානෝ මනා සම්පජඤ්ඤයක් ඇති වෙන්න ඕන. නුවණින් මෙහෙ මේ මෙහෙ පරිසංකා යෝනිසෝ චීවරම් පරිසේවාමිකේ සිවුරු පාවිච්චි පිළිබඳව නිතරම එනකොට සිට සියෙන් නුවණින් කල්පනා කරන්න. තමන් ඇඳුමක් පාවිච්චි කරන එක කවදාකවත් ඒ කාටවත් අංගු කුප්පණ්ඩවක්වත් එහෙම නැත්නම් පොතක්කම පෙන්වන්නවත් නෙවෙයි ලැජ්ජා ස්ථාන වසා ගන්නටයි කුලයෙන් ඇස්යෙන් වෙන කරදරම කා ගන්නටයි පැසිමතු වගේ වෙන කරදරම කා ගන්නටයි කියන අදහස හැර ඉන්නේ දෙයක් නැහැ. සම්පජානෝ පටිච්චතෝ එළඹ සිටි සීයෙන් යුක්තව නිතරම කටයුතු කරන්නේ. මේ ඉක්මවපු ගම අපි යම් ආකාරයකට සිවුරු කොට ගහගන්න එහෙම නැත්නම් කොට ගහගන්න අයට දොස් කියන මොන්නම දෙයකට ගියත් ඔය දක්කෝ අනලසෝ සම්පජානෝ පටිච්චතෝ කියන ඒ හතර ආකාරයෙන් අපිට බැටවනවා. වෙන විදිහට කියනවා අපි කර්ම රැස්වීමක් සිද්ධ කරනවා. චේතනා පහල කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම සේනාසනය පිටවල ඊගාට පින්න පාත බේස් පිළිබඳව මේ සෑම දෙයකදීම අපි කල්පනා කරනවා නම් මෙන්න මේ කියන විදිහට සතෝ මේ ditta dhammeva nibbānavādī කියන කතාවට අහු නොවි නිවනත් අමතක නොකර අපට යන්න පුළුවන්. එහෙම නොවුනොත් යම් ආකාරයකට අර සිවුර පිළිබඳව ඒ සිවුර පරිභෝගන චිත්තක්ෂණයක් පාසා ඒ තුන් ආකාරයක මෙනෙහි කිරීම එහෙම නැත්නම් නුවණින් සලකා බැලීම කරන්නේ නැතුව වෙන විදිහකට සතිය සම්පජන්යෙන් උත්කෘෂ්ඨ වශයෙන් ක්‍රියාත්මක කරන්නේ නැතුව සිවුරු ආකාරයෙන් අපිට පුළුවන් කියලා හිතනවා නම් සිවුරු මාර්ගයෙන් හාමුදුරුවෝ හොඳ හාමුදුරුවෝ කෙනෙක් මේ හාමුදුරුවෝ නරක හාමුදුරුවෝ කෙනෙක් කහපාට සූරක් ඇඳපු ගමන් ඒ හාමුදුරුවෝ උපසම්පදාවක් නැහැ හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි. අරන්නේ පාට අදින දකින්නකොටම කොහොම හොඳයි කියලා හිතනවනම් ඒක අපි තේරුම් ගන්න ඕනේ මේ අන්න රූප ධර්ම ඉස්තර කරගත්ත මනෝ ක්‍රමයකට අපි වැටිලා අනිවාර්යයෙන්ම දෘෂ්ටිගත වෙනවා. අනිවාර්යයෙන්ම අපි අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඒ නිසා ධර්මදිත්ත ධම්ම නිබ්බාන කතාවට අහු නොවි සිවුර පාවිච්චි කරන්නම් මම මේ සිවුර පාවිච්චි කිරීම මට මෙන්න මේ ප්‍රෝජන ටික තියෙනවා. පරිසංකායනසෝ සිවරම් පරිසේවාමි ආව දේව සීතස පටිඝාතය උන්නස පටිඝාතය දාංශ මතක වාතාවතන සිලින්දක සම්පස්සානම් පටිඝාතය යාවදේ හි කෝපීන පරික්ෂාල නැත්නම් උත්තර අරුණාජේ කැන්දයි කියලා මට වැඩකුත් මම මෙන්න මේ ප්‍රෝජනේ නැති වෙන ආකාරයකට මේ සිවුර මේ ඇඳුම පාවිච්චි කරන ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ එතකොට වෙන්නේ මොකද මේ සිවුරෙන් නිවන් ලබන්න හදනවා එහෙම නැත්නම් මේ පංචකාම ගුණ සම්පත්තියෙන් අපි මේ යතෝකෝබෝ අයං අත්තා පංචේ කාමගුණේ සමප්පිතෝ සමංගේ භූතෝ පරිවාරයේ එත්තවතාකෝබෝ අයං අත්තා පරම දික්ඛ ධම්ම නිබ්බාණං සක්කොන් සත්‍යෝති ඔන්න නිබ්බාන වාදී විස්තර කරනවා කියන්නේ යම් කිසි විදියකට බවත්නේ මේ ආත්මයේ පංචකාම ගුණයන් සමු සමු සම්පූර්ණ වෙනවා ඒ වගේ සමංගී භූත වෙනවා ඒ වගේ පරිවර්ණ තියෙනවනම් ඕක තමයි ධික්ක සම්ම සුඛය කියන්නේ ඒකෙදී අපි තේරුම පිටට ගන්නේ නාම ධර්ම ගුණ ධර්ම මොනවාක්වත් නෙවෙයි මිනිස්යා මන්නේ එකම දේ රූප ධර්ම. සීවර, පින්ඳ පාත, තේනාසන, ගිලම්පත. අපේ දවස තුල අපි කටයුතු කරනකොට අපි ඒ විදිහට සිවුර සම්බන්ධයෙන් নানা ආකාරයේ ව්‍යාපාර පවත්වමින් සිවුර සඳහා කාලය ගත කරනවා පමණක් නෙවෙයි එවැනි සිවුරු පාවිච්චි නොකරන අය පහත් කළ කලකීමක් වශයෙන් හෝ එනකම් අලබ්දාජදී වරම් පරිණකරිතස්සති නොලැබුණා ගමන්න මනාප ආකාර සිවුරක් ලැබුණා කියලා හිතට උල් කරගන්නෙත් නැතුව මේ විදිහට දක්ෂ වුණොත් පමණක් අපිට මේ නිවන කියන පරමහත්ය අකාම කාලාන්ත යන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒක අනිත් පැත්ත තමයි මේ තමයි රහත් නොවි රහත් වෙන්න කලින් අපි මේ පරම දිට්ඨ ධම්ම නිබ්බාන වාදී මේ පංචකාම ගුණයෙන් අන්තිම සත්‍යwidetilකත් වෙනවා කියලට අහු නොවි ඉඳන අපිට තියෙන අහිංසක වූ යටහත්හත්තු එකම ක්‍රමයකට ඒ මොකද ඒ තරම්ම මේ සිවුර නිසා කෙලෙස් උපදින සින අවස්ථා වැඩි ගිහියන්ගේ ඇතුම නිසා කෙලෙස් උපදින සින අවස්ථා වැඩි අද තියෙන්නේ ලැජ්ජා ස්ථාන වහන්න නෙවෙයි ඇඳුම් ලැජ්ජා ස්ථාන උලුප්පල පෙන්වන්නයි ඒ තාත්තේ කටුකම්ගේ වැඩ දෙකක් කියනවා. දෙකේම පොදු ගතිය තමයි දෙකම ආරක්ෂා කරනවා. තාත්තේ වහලා ආරක්ෂා කරනවා කටුකම්බි කියන දේ පෙන්වලා ආරක්ෂා කරනවා. අද කාන්ත ඇඳුම් කටුකම්බි විතරයි. දෙන්නේ තේ ස්ථාන දෙක පෙන්නගෙනයි ඇඳුම ආයතනක් කරගෙන තියෙන්නේ. එතකොට ඒ ඇත්තෝ මේ පතුරවන වගුරුවන දේ දිහා බලනකොට කාමදාවේ තේරෙනකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි සිවුර පිළිබඳව වගේ තමයි සේනාසනය ගත්තත් ඒ සේනාසනයේ ප්‍රයෝජන ටිකක් තියෙනවා. ඒ ප්‍රයෝජන ඉක්මවපු ගණන් අනිවාර්යයෙන්ම ඒක කෙලෙස් වගුරුන දෙයක් වඩපත් වෙනවා. ඒකෙන් මැනෙනවා. තමනුත් මනිනවා, තමනුත් මැනෙනවා. ඒ වගේම පින්ඳ පහසුයි. ආහාර මුන්නතරම් භෝජන සංග්‍රහ. සුභා භෝජන සංග්‍රහ ආමාර වෙන්නේ ගුටි කෙලි බැටරෝගේ. ඒ තරමටම ඒකම પરමාර්ථ කරගෙන ජීවත් වෙනවා. බෙහෙත් ඊළඟපත. මේ සෑම හතරම සරුවචනාංශයෙන් 512000ක් පුදුරු දැක්කා කිය ඒ කාලේ පැවති චාරිත්‍ර අපිට ගෙනන් තියලා තියෙන්නේ මෙන්න මේ පරම දික්ක ධම්ම නිබ්බාණය කියන්නේ කාමගුණ සම්පත්තියෙන් ලැබිය යුත්තක් නොවේයි වෙන විදිහට කියනවා රූප ධර්මයන්ගෙන් සුඛෝපභෝගීත්වයටපත් වීමෙන් ලැබීමක් නෙවෙයි නාම ධර්ම ගත බර වැඩි කියන්නේ හැබැයි ඉතින් අර මුලින්ම කියපු කතාව නැවතපත් වෙනවා. මොකද නාම ධර්ම පැත්තට යනකොට දාර්ශනිකව ගතියක් ඇති වෙනවා. දෘෂ්ටිගත ගතියක් වෙනවා. ඒක උඩ ධර්මයෙන් ඉවර වෙනවා. ඒක අහගෙන ඉන්න එකත් මහ අමාරුයි. අහන්න රුචි වෙන්නේ නැහැ. ඒසා පුබ්බන්ත වාද අපරන්ත වාද කතා කරනකොට බණ එක රුචි නැහැ. නමුත් මේ ධර්මදිත්ත ධම්ම නිබ්බාන වාදය ගැන කතා කරනකොට ඕන තරම් කතා කරතැයි අද අපි මේ කතා කරනවා නම් ඒකට අහු නොවි නිබ්බාණය සර්වචනාසේ විසිනිස්සිත අධිෂ්ඨාන කරලා දෙන නිබ්බාණය අරමුණු කරන මේ පරම දිට්ඨ ධම්ම නිබ්බාණය කියලා කියන්නේ මෙලෝ වශයෙන් රූප ධර්ම වලින් ලබන කාම සැපේ නෙවෙයි. ඒ සඳහා අරසයලා කටයුතු කරනවා. මේක නොදැනීම නිසා අද අනිකුත් ආගම් වගේ බෞද්ධ නායකයෝ 100ට 100ක්ම මේ කාම ගුණ සම්පatti දිනු පිළිවෙලින් බුද්ධ ආගම නගා හිටවන්නේ. බුද්ධ ආගමත් ඒක කරන්න පුළුවන් කියලා පෙන්වන්නට මුළු පැවිදි පක්ෂයෙන් සම්පූර්ණයෙන්ම ගිහියන්ගේ ආර්ථික නගායට විමත නැගීట్లా තියෙනවා මේක නිදහස් කරනත් එක්ක ලංකා ඉතිහාසයක සිට විශාල පිටාවක්. ඔක කුළු ගැන්නුනේම නිදහසක්වත් එක්කමයි. අපි තාමත් ජාතික වීරයෝ කියලා සඳහන් කරන ඇත්තෝ ජාතික වීරත්වය වෙනුවෙන් කරපු කාරණා පිළිබඳව අපිට විචනය කරන්න අයිතිවාසිකමක් නැහැ කාලේ ගන්නෙත් නැහැ. නමුත් මේ ආගම දඩමීමා කරගෙන ආගම් නායකයන් වශයෙන් නැත්නම් හිතුව මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා මේ ආර්ථිකයටත් මේ දේශපාලන මේ සමාජ සේවාවට සම්බන්ධ කර ගැනීමේ ඒවා නොතිබුණ දේවල් නෙවෙයි නමුත් මේ තරම් ගැඹීරෙන්ට සම්බන්ධ කර ගැනීමෙන් අද බුද්ධ ආගමක් පරම දිට්ඨ ධම්ම නිබ්බාන වාදයකට වැටෙනවා අද ඒ කාන්තේම සීලයක් රකින්න උත්සාහ කරන කෙනාට ඉඟි කරනවා රන්න බැරි දේවල් කරන්නේ මුදල් පරිහරණයකින් තොරව මහානකමක් කරන්න පුළුවන් කියලා මෙතනදී නම් කිව්වට මට බය වෙන්න දෙයක් නැහැ. නැත්තම් නම් කිසිම තැනක ප්‍රතිච කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද අද ලංකාවේ මේ පණක් හේතුන්පත් විවස්ථාවල් සම්පාදනය කරන සියලුම බලධාරීන් වහන්සේලාට දස සිල්වත් නැහැ. උන්වහන්සේලා තමයි අරණ්‍ය ස්වාමීන් වහන්සේලාට පණක් හදන්නේ. එහෙම විය යුතුයි අර එහෙම කොළ යුතුයි කියන්නේ. ඉතින් ඒක නිසා කරන නැත්නම් බයපක්ෂව අත් දෙක උසගෙන පිටිපස්සෙන් පිටිපස්සට යන්න වෙලා තියෙනවා. ඒ සිල් සතා ඔය කාමගුණ සම්පatti ඇති කළ දෙන දේවල් නෙවෙයි. ඒවා කරන්න පුළුවන් ඒ කාලේ ඒකට මෛත්‍රී බුදුහාමරගේ වාසන වෙනකන් කියලා ඒක පස්සට යනවා. සමාධිය ගැන එහෙම කතා කළොත් එහෙම ඇතින් දෑතින් අල්ලගෙන අරගෙන ගිහිල්ලා ඉර කඳවරකට දානවා. ඉර කඳවරට වැඩි දාන්නේ මේ මානසික රෝග වලට. ඒ තරමටම ඒක මේ හරප්පන් හැදෙන කතාවක් කියලා කියනවා. ඉන්නේ හරි කියලා සාම විපස්සනා ගැන කතා කළොත් ඒකෙන් අහන්න කවුරක්වත් නැහැ. ඒ තරමටම ඒක ගැනම කතා කරන්න පටන් අරගත්තොත් ඔක්කොම සලුවක සාදාගෙන නැගිටලා යනවා. කවුරුවක්වත් නතර වෙන්නේ නැහැ මොකද ඔක්කොටම වෙලා තියෙන්නේ ඊට වැඩිය තැඟිච්ච ඕජාව සහිත මේ කාම සම්පatti ගැන කතා කරනවා නම් එහෙම නැත්නම් මේ ධ්‍යාන ගැන කතා කරනවා නම් ඉතින් අහගෙන ඉන්නවා උදේ වෙනකන් හරි එක ඉරියව්වේ. නමුත් අර සුද්ධ වශයෙන් විපස්සනා ගැන එහෙම කතා කරන පටන් අරගත්තත් අහන්න කෙනෙක් නැති තරම්. ඒ තරමටම අපි දැන නොදැන මේ පරම ditta ධම්ම නිබ්බාන වාදයට ආවඩන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් ඇත්තටම සෑහෙන දුරට ආගමික නොවන විග්‍රහයක් ඇති කරුවේ මේ මාක්ස්වාදී අදහසයි. ඒක තමයි පැහැදිලිවම මේ පරම දිට්ඨ ධම්ම නිබ්බාන වාදයක් දිනහැර පාණ්ඩක් ඒකට පැවතිය යුතු ආචාර ධර්ම මොනවද කියලා විස්තර කරන්නත් උනන්දු වුණේ. ඒක නිසා අපේ යුගයේ කියන්නේ ඔය නිදහස් අත්ලත් එක්ක ලංකාවේ කියන අපි බලනකොට ඒ ලෝකේ විශාල වශයෙන් මේ සමාජවාදී අදහස සියලු දෙනාම වස්තුවට සමාන අයිතිවාසිකමක් ඇතුව සෑම කෙනාටම පංච අරගලයකින් තොරව මේ ඉඳුම් හිටුම් ආහාර පහන කියන මූලික පහසුකම් අපේ යුතුයි. ඒ සඳහා විප්ලවයකින් තොරව මුන්නම දෙයක් කරන්නේ. ඒ මොකද දැන් නීති හදාන, පද්ධති හදාන, ආචාර ධර්ම හදාගෙන ඉන්නේ ධනවාදී. ඒ අත්ව හදාන තියෙන තමන් රැකෙන කාලේ නිසා විප්ලව කරන්න ඕනේ කියලා මෙතෙක් පැවතිච්ච සෑම දර්ශනවාදයක්ම ලෝකයේ රජුරවන්ට ධනපතියන්ට කුලපතියන්ට ඉස්සර තන දීගෙන ජී. මාක්ස්වාදී අදහස් වල කාල් මාක්ස් තුමා විතරක් පැහැදිලිවම සඳහන් කරා ඒක වැරදි පොදු ජනතාවින්නේ පිළිදෙතව ඒ අතන අඬක් නගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම විප්ලවයක් කරන්න ඕනේ කියපු කන පිට හරවලා තිබ්බ වැදගත් දාර්ශනිකයෙක් තමයි දාර්ශනිකයෙකුනේ පස්සේ ආර්ථික විද්‍යාඥයෙක් තමයි කාල් මාක්ස් වුණා. එතුමා ඉස්සරහට ගත්තේ මෙන්න මේ පරම ditta ධම්ම නිබ්බාන වාදී කියන සර්වඥාන්සේ අවුරුදු 2500කට කලින් දේශනා කරපු දේ මෙලෝ වශයෙන්ම සැපක් තියෙන්න ඕන යම් කිසි කෙනෙක් කියනනම් මෙලෝ වශයෙන් සැප විඳීමක් නෙවෙයි චාරිත්‍රණගත වේයන් සදාචාරගත වේයන් සීල් රැකපන් බණ භාවනා කරපන් කියලා එයා කිව්වයි වශයෙන්ම අභි ඒව ඔක්කොම ජනතාව බොලා කරන්න ආගමික නායකයන් සහ රජවරු වවල්ලාද පොවල්ලාද මද්රම් මේ මද්රේ පැත්තක දාලා සීල් දනාඩම සමාන නිබ්බාන වාදයක් මෙලොව වශයෙන්ම කරසින කුණා තරක් තියෙනවා ඒකට යමු කියලා විශාල විස්තරයක් ඇති කරගන්න. ඒ විප්ලවයේදී ඇති කරපු යත්තන්ගේ වාද තුල තියෙන දුර්ලභකම් සර්වචනකවරු 2005ට කලින් පෙන්වුවාට මේ ඇත්තෝ ලෝක මතයක් ඇති කරලා අද ගහන්නක් ගියා. කායයක් තිබුණා පැහැදිලිවම දේශපාලන වශයෙන් ඉතාමත් ජනප්‍රිය මුළු ලෝකෙම ප්‍රධාන වාදයේ වෙන්න පුළුවන් කොමියුනිස්ට් වාදී කියන දැනුම. නමුත් මේ ප්‍රධාන බලකඩ වලට මොකද උනේ? ඇසේරම අර තිබුණත් වැඩි අධිරාජ්‍යවාදී පැත්තකට ගිහිල්ලා සමහරව කඩාන වැටිලා ඒක විසින්න ඒකේ විනාශයක් ගෙනහැර පාන්න පටන් ගන්න දෙනවද මුළු ලෝකෙටම ඇති වෙච්ච මේ රෝගය වෙන විදිහකින් කාමසුඛාලිකාන රෝගය නිසා ඇතිලා තියෙන භයානක රෝග තත්ත්ව නිසා අද මානව වර්ගයාම අභියෝගයට ලක් වෙනවා ඒ ඉදිරිත් කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි පරම දිට්ඨ ධම්ම නිබ්බාන සුඛය. අදහස් කරගෙන ගියා ආධ්‍යාත්මික පැත්තක තිබ්බා, දාර්ශනික පැත්තක තිබ්බා, ඔය දාර්ශනික ඛණ්ඩය ඛණ්ඩ තියෙන්නේ නම් මේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයි එච්චරයි නිසා ලෝකයේ කියන්නේ රූප ලෝකයක් කිසිසේත් නාම ධර්ම ඉස්සර කරන්න එපා නාම ධර්ම ඉස්සර කරපු ගමන් සත්‍යයක් ඇවිල්ලා මේක මේ සූරාකරමකට ලක් කරනවා ඒ නිසා නාම ධර්ම නැහැ බයලජ්ජාව නැහැ සදාචාරයක් ඕනේ නැහැ ඒ සදාචාරයේ ඒ කවදාරි ලෝකේ කොමියුනිසම් වලට පස්සේ මේ අද තියෙන සදාචාරයේ අධිරාජ්‍යවාදී දෙයක් කියලා උතුම්ම විදිහේ පිළිච්ච සංකල්පයක් ඇති කරා නමුත් අපි මේ කතා කරනකොට ඒක සීලයක් වඩපත් කරගන්නවා. ඒ නැත්නම් කඩාන ඒ අහස් මාලිකාව කඩා වැටලා ඉවරයි. ඒ නිසා ධර්මචර්යනාසේ දේශනා කරන මේ පරම දික්ක ධම්ම නිබ්බාන වාදය කියන එක අද ඕන තරම් තොරතුරු දෙන්න පුළුවන් වටිනා අහගෙන ඉන්න බණ කියන්න පුළුවන් සංකල්පයක් වෙලා තියෙනවා. නමුත් අපි මේ ඉදිරිපත් කරන මේක බොරුවක් කියන හදන ගැතිය. එහෙම නැත්නම් ඒක දෘෂ්ටියක්. වැරද්දක් කියන ගැතියට ගියොත් නම් එච්චර මේ බණ ජනප්‍රිය වෙන්නේ නැහැ. මෙච්චරමත් මේක කරුවචනාංශය කියලා තියෙදි මෙච්චරමත් ලෝකයා විසින් බුද්ධ විඳිදි අනේ ලාංකිකයා. විශේෂයෙන්ම ලාංකික බෞද්ධයා අද මේ පරම චිත්ත ධම්ම නිබ්බාන වාදයට කතා කරන තීසුත් එක්ක ඉස්සර කරගෙන යන ගමන දකින්නකොට අන්ධ භූතයක් තියෙනවා. අන්ධ પરම්පරාවක් තියෙන්නේ ඒ ගැන මේ විශේෂයෙන්ම ඕවතාව වගේ බෞද්ධ ජන නායකයන් පිළිබඳව ඉස්හාමත්ව සංවේදජනකයි කතා කරන්නේ. හැබැයි බලන්නකයි. මේක ඒකාන්තයෙන්ම විද්‍යාව සත්‍යයි අද පවතින දේශපාලනයේ සත්‍යයි කියන මේ මූලික බලවේග දෙකට යට වෙලා 100ට 100ක්ම පුළුවන් නම් ඒක උත්සාහ කරන්නේ සාමසකල්ලිකාණ යෝගයේ තුලින් මේ විච්ඡ ධම්ම සූත්‍රයේ ගෙනහැර පාන්නයි. නමුත් සර්වචනාංශේ අච්ච අරපු ගම. ශ්‍රීමුගේ විවුර්ත කළ ගණන්න. ද්වේ මේ භික්ඛවේ ධම්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමේසු කාමසු පල්ලි පාණ යෝගෝ කියලා කට අරපු එක. ඒක අමතක කරලා 100 100ක් කිවට වැරද්දක් නැහැ. සංඝයා වහන්සේලාත් එක්ක සියලු දෙනාම හිතනවා මේ ආර්ථිකය එනකම් මේ සුඛෝපභෝගී රූප ශබ්ද ගන්ධ ස්පර්ශ ලැබීමේ ජීවනක් ලබන්න පුළුවන් කියලා. මේකෙන් මම කිසිසේත් මදාක් කරන්නේ නැහැ. මම හිතන්නේ නැහැ ලබුවත් දේශනාවට අදාක් කරයි කියලා. ඒවා නැතුව කරන්න පුළුවන් කියලා. මේ වගේ යම් කිසි ප්‍රමාණයකට ස්ථාවර භාවයක් නැතුව කරන්න පුළුවන් කියන කතාවක් කරන්නේ නැහැ. නමුත් මේකෙන් කරන්න හදනවා මිනිස්යාගේ තියෙන උනන්දු ගතිය, උත්ෝගී ගතිය උනාට වැඩි උනන්දු කරවලා, කුප්පවලා ඒ නිවන් දකින්න වැඩ දින් දකින්න වැඩ පස්සට තියලා අපි ඉස්සල්ලාම ආර්ථික හදමු කියලා කටපට ගහගන්නකොට දේශපාලනඥයන්ට විශාල ලාභයක් ලැබෙනවා. ඒගොල්ලෝ කියන ආගම අපේ ආගම් කට්ටුවරන්ටයි ආගමේ නායකයන්ට අපි ආර්ථිකය හදලා දෙන්න අපට ඡන්ද දෙන්න. අනේ කීයක් ඡන්ද දීලා තියෙනවද අපේ වයසේ කට්ටිය මේ වෙනකොට තාමත් ඡන්දයක් තිබ්බොත් ඡන්දෙ දෙයි. මේ කාමච්ඡන්දය කියලා තාම දන්නේ නැහැ. මේ පාවිච්චි වෙන කාමච්ඡන්දය කියලා තාම දන්නේ නැතුව මේ ඡන්ද වලට මරා ගන්න. ඒ ඡන්ද නැතුව ගොසල ඡන්දය අවශ්‍යයි. අපිට ඕන කරන්නේ මේ පරම නිබ්බාන, ධිත ධම්ම නිබ්බාන වාදය කියලා කරුවචනාංශයෙන් මේ දේශනා කරපු මේ වාදය 2550කට ඉස්සර හරවත්නාන්සේ 2550ක් නේ 2595කට ඉස්සරලා ප්‍රතික්ෂේප කරා ඒකීයේදි අද ඒකම නැවත නැවත පිළිගානව දකින්නකොට මේ ධර්ම භාවනා ජීවිත අදාළ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්නට. එහෙම වුණත් මේක අදාළභාවයේ සත්‍ය වශයෙන් ඇත්තමයි සත්‍යමයි කියන්නේ ජනමාධ්‍ය කොච්චර උත්සාහ කරනද ඒ ජනමාධ්‍යට ආවඩන දේශකයන් වහන්සේලා කොච්චර ඉන්නවා. යන බලන අක්මේ කරන කතාව 100 100ක් ප්‍රති ප්‍රතිගාමි. මේ මිනිස්සුන්ගේ ආර්ථිකය නැති කරන්න කරන කතාව. ධර්ම දික්ක ධම්ම නිබ්බාණේ තීන්දාට ඊර්ෂ්‍යා කරන කතාවෙන් තමයි තේරෙන්නේ. ඒ කියනවා මුලින්ම කිව්වගේ මේ සරුවත් දේශනාවක් නිසා මේ දේශනාවෙම සුද්ධ කාලියෙම සඳහන් වෙනවා යතෝ කෝබෝ අයං අත්තා පංචේ කාම ගුණේ සමන්දි සමත්ිතෝ සමන්දී භූතෝ පරිවාරේති ඔන්න අත්තකතේ මේක ආත්මය පංච කාම ගුණයන්ගෙන් සමත් සන්තුෂ්ත වෙලා අංග සම්පූර්ණ වෙලා පරිවරණව නම් අන්න ඒක තමයි ධිට්ඨ ධම්ම සුඛ නිබ්බාන නිත්‍ය ධම්ම නිබ්බාන පරම ධිට්ඨ ධම්ම නිබ්බානය කියලා භගවත් සංසේ දේශනා කරලා තියෙනවා ඉතින් අපිට උත්සාහ කරන්න වෙලා තියෙන්නේ ඔය අද අපි සමාජයක් වශයෙන් නැත්නම් බෞද්ධ ප්‍රජාවක් වශයෙන් සඳහා කරගන්න හදන ඔය දේ කොච්චරක් මෙන්න මේ කියන මුලාවට යට වෙලා තියෙනවද කියලා. අපි ඒක සමාජයේ පැත්තෙන් තියෙක පැත්තක තියෙන මොකද අපිට අවශ්‍ය නැහැ කියලා. අපි ඒක දවසක් තුල කටයුතු කරනකොට කොච්චරනම් අපි මේ කීවර පින්න පාද සේනාසන කිලම්පත ගැන කල්පනා කරන්නේ. ඌවාගේ ප්‍රශ්න නිසා අපේ මේ විවේක මනස දුරු කර ගන්නවා එතන කල්පනා කරනකොට මේ බණ අදාළ භාගයක් වේ. අදාළ වුණා අතනකින් ආදර්ශයක් ගන්න දෙයක් නැහැ. මේ අදාළ භාවය ඒ විශේෂයෙන්ම කාල් මාක්ස් ධර්මය ගැන සම්බන්ධ කරලා බලනකොට අද පවතින ඒ එතුමනංග හරි කියලා පෙන්වන්නයි ඒ තරක ඉලියපත් කරලා තියෙන්නේ. ඒක වැරදි කියලා පෙන්වන්න අනන්තවත් ඒක ඉගෙන ගන්න තියෙන සාධක රාශියක් තියෙනවා. ඒ මොකද එතුමා පමණමයි ওই දුක්ඛින ජනතාව වෙනුවෙන් පොදු ආර්ථික න්‍යායක් ලෝකයේ ඉදිරිපත් කර ඒතුවක් පැවතිය අධිරාජ්‍යවාදී කරන විනාශ කරනවා. ඒ වාගේම දුරගතනාත්මක භෞතික වාදයක් ඉදිරිපත් කරා බොහෝමත්ම සජීවි බුදුචාන් වහන්සේගේ පටිච්චසමුප්පාදේ විස්තර කරන්න අංග සම්පූර්ණ විස්තර එක නෙවෙයි ඉතාත්ම ආසන්න උත්තරයක් ගෙන හදාගන්නවා. සර්වචනාතිගේ ශාසනයේ අපි සාමාන්‍ය ද්වාදස ආකාරයෙන් පෙන්වන මේ පටිච්චසමුප්පාදේ පටන් ගන්නෙ අවිද්‍යාවෙන්. අවිද්‍යාව පත්‍ය සංඛාරෝක හැමදාම අපේ ලොකු ස්වාමීන් වහන්සේ හැමදාම ධර්මදේශනාදී ගාව අනිවාර්යයෙන් මතක් කරලා දෙනවා. ඒක නිසාමද කවුරුත් අහන්න ඉන්නේ නැහැ. මොකද ඒ කට්ටියට වෙන මොනවද කියලා අහන්න. ඔක්කොමල කලුවකට ගාව නැගිටලා යනවා. එමේ කියන්නේ ඔච්චරයි. වෙන මොකක්වත් නැහැ. ඉතින් ලොකු සංජය වදකට බලනවා කවුද ඉන්නේ කියලා අද්ද කරලා කවුරුත් නැහැ ඉන්නේ තනියම යන මොනවද කියලා. කියලා කියනවාම හැමදාම කියන්නේ අවිද්‍යාපච්ච සංඛාරා. මේ මෝඩකම නිසාමයි මේ සංස්කාර කරන්නේ. මේ මෝඩකම නැත්නම් මේ අවිද්‍යාව දෙකට දෙකට බෙදලා මේ තියෙන්නේ. එකක් තමයි අපපටිපත්‍ය අවිද්‍යාව අනිත් තමයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. අපපටිපත්‍ය අවිද්‍යාව කියන්නේ සාමාන්‍ය නොදැනීම. දන්නේ නැහැ මේක සර්වඥාන්සේ මෙහෙම ධර්ම දිට්ඨ ධම්ම නිබ්බාන වාදය දේශනා කරලා තියෙනවා. ඒක දෘෂ්ටියක් වශයෙන් තිබුණා රක්මයාල සූත්‍රයේ කියනවා කියන එක දන්නේ. ඒක සමහර අලුතෙන් අත්දැක බලන්න හදන අහල නැති කරන දෙක මිත්‍යා ප්‍රතිපත්තිය අවචාව තමන් වැරදි තමන් දැනට පිළිඅරගෙන තියෙන වැරද්ද නිසා හරියට පිළිගන්න හිතේ ඉඩක් නැහැ. අර ගත්ත දැරදි මතේ දැඩිශේ කියන ඉන්නවා ඒකට පස්සෝ කතා කරොත් පමණ අහනවා නැත්නම් නැගිටලා යනවා. මේ මිත්‍යා ප්‍රතිපත්තිය අවිද්‍යාව කියන තාක්කල් ඒ සම්‍යක් දෘෂ්ටිය නැත්නම් විද්‍යා පහළ වෙන්න ඉඩක් නැහැ. වාදනේ පිළිලා තියෙනවා. ඒ වාදනේ හිස් කරන්න යා කැමතිත් නැහැ. මොකද තියෙන දේට බොහෝම ආදරය කරනවා. ඉතින් ඒක නිසා කොනක්වත් පිටින් දැක්කවට වැඩි තමයි පිටි. මේ සීන මේ ජපාන් රටේ ඉතාමත් උද කන්දක් උඩ ඉඳලා තියෙනවා. බොහොම ආධ්‍යාත්මික වශයෙන් ජීුණු වෙච්ච සෙන් මාස්ටර් කෙනෙක්. ඒ ශිල්පී පිළිබඳ හොඳ හැඟීමක් ඇති කෙනෙක්. ඒ කන්ද පාමුල සාමයේ තිබිලා තියෙන විශාල විශ්වවිද්‍යාලයක්. ඒකේ ඉඳලා තියෙනවා මුළු විශ්වවිද්‍යාලෙම රටතම බුද්ධහම ගන්න බුද්ධහම පිළිබඳව මහාචාර්යවරයෙක්. ඉතින් එයා පුදුමාකාර විදිහට ත්‍රිපිටකය උගන්ලා මේ පිරිස පුළුවන් තරම් උපාධි පශ්චාත් උපාධි ධාරයෙන් බාටපත් කරනවා. නමුත් මේ සෑම උපාධි ධාරයක පශ්චාත් උපාධි ධාරකයන් අර සංදෝධ ඉන්න තාපසයට වදිනවා. මේ මනස උදේට හැන්දෑවකන් කෑගගා කෑගගා බණ උගන්නේ. ඉතින් වල උපාධි ලැබුවා ඇත්තෝ අර කන්දේ මනසට බණ ඒක නන්ට හිතෙනවා මේ මනසක මොකක් හරි ඇති කියලා යවසක් බොහෝම අමාරුයි. වෙලාවක් ඇත්තම නැති මේ කන්ද නැගලා තියෙනවා. නැගලා ඉවරලා බලනකොට බොහෝම පාළුවේ කවුරුවක්වත් නැහැ. කවුද හම්බෙන්න ඕන කොතෙන්ද යන්න ඕන මොනම සංඥාවක්වත් ඇයි කල ගැහිල්ලක්වත් අධ්‍යක්ෂණය විමසීම් කාර්යයක්වත් නැහැ. ඉතින් මෙයා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා හිතලා එතන ළඟ තියෙන ප්‍රධාන දොරටුවක් වෙන සම්පූර්ණ වාර දොරට කපු කරා. තට්ටු කරන්න බෑ තරම් නිසද්දයි. ඒකේ කිසි පුංචි අර හය කහය තිබු පුංචි කවුලක් කියලා අරලා බැලුවා. කවුදෙත්. එතනදි කිව්වලු මට මේ මම මේ පල්ලෙහා තියෙන විශ්වවිද්‍යාලයේ සහකාරී කෙනෙකුට දඩස් කාලව කවුළු යවවලු එච්චරයි. අර මම දෙවිදාගත්තු ගාරිතුමා එනයි ආය හම්බෙන්නේ නැහැ කියලා පල්ලෙහාට ගියා. ඊළඟ ආය අවුරුදු ගාණක් යනකොට එකම දර්ශනේ හිතව කොහොම හරි මේ මනස හම්බෙන්න ඕනේ ඒක මම පටන් ගත්තේ මගේ පඬිතුකම කියන අනිදා කියන්නම් කියලා ආය අවුරුදු ගාණක් පස්සේ ගිහිල්ලා වෙලා කතා කරලා ගාක් වෙලා ඉඳලා අර කවුරු ඇරියා සතුටුයි එයාට පස්සේ ගාලු මේක හොඳ හාමුදුර කෙනෙක් ඉන්නමට හම්බෙන්න ඕනේ කියලා කොට මම දුෝගාලා පස්සේ දැනගත්තලු මේ ඉන්න හාමුදුරුවෝ ගුණ කියලා හරියන්නේ නැහැ මගේ ගුණ කියලා හරියන්නේ නැහැ කියලා ඊට පස්සේ ආය කාලයක් ඉඳලා ආයතරයක් ගිහිල්ලා ආයතු අමාරුවෙන් දොඩ කට්ටකල කවුරු හරි කට්ටකල කළු මට ඇතුළට එන්න අවසරයි කියලා. තව සුමානකින් එන්න කියලා දොරවල්. ඉතින් ආයෙත් කියලා ආන්න සුමානකින් එන්න දැන් දිනයක් ගත්තනේ ගියා ගත්තා. ගිහිල්ලා ඒ වෙලාවෙදි දොර ඇරියා. දොර ඇරුවාට කිසිම කතාවක් මොනවාක්වත් නැදේ. ඒක කියලා කිව්වලු වාඩි වෙන්නේ. ඉතින් මේ බුද්ධ වචන කියන මේ ශාසනයක වාග්නාට පස්සේ අර හිතපු ඒ තෙන් මාත්‍ර ගේ අතට ගිහිල්ලා පිරිසු කෝපෙකුයි ඒ පෝච්චෙකු ගෙනලා පිරිසු කෝපේ අතට තිබ්බා. මේ මනුස්සයා දැන් දන්නේ මොනවා කරයිද මොනවා වෙයිද නැහැ. ඒ මහාචාර්යවරයා පිරිසු කෝපේ අතට ගත්තා. ඒකට පස්සේ දැන් මාස්ටර් වක්සරනලු තේ. ඉතින් මෙයා හිතනතුරු මොනම දෙයක්වත් හෙළුණොත් දැන් මේ මාසෙද කතා කරන්න හම් වෙන්නේ දෙන ඕන දෙයකට යටත් වෙන්න ඕන කියලා මේ පවතින චාරිත්‍රය කරන්න තියෙන කියලා අල්ලගෙන හිටගෙන ඕන දැන් කෝප්පේ පිරුණා. හරි දිගට වක්කන මූණ දිහා බලුවා එයා හරියටම සැලකෙන්නේ නැතුව වක්කනවා. දැන් පීරිසේ පිරීගෙන ඇවිල්ලා දැන් අල්ලගෙන ඉන්න තමන්ගේ ඇඳුමට වැක්කරන හදනකොට මෙයාගේ අත ගැස්සියක් වලු ඇඟට වැටේ කියලා. ඒකට මාස්ටර් කිව්වලු ඒක තමයි ගිහිල්ලා කෝප්පේ ඉස් කරගෙන ඉන්න නැත්නම් වක්කන දේ පිටට යනවා කියලා. අන්නේ වගේ මොනවාරි පිළිලා තියෙන දේක කොච්චර වැක්කලොක්ක් ඇදලා ගන්න. ඒක පිටතම තමයි යන්නේ. ඉතින් ප්‍රොෆෙසර් කමයි දැනුවත් තමයි තාත්තක කියලා වරෙන් බලාහන්න නම් ඔය පිළිච්ච කෝප් එක ආයම වක් කරන්න ලෑස්ති නැහැ. ඒ වගේ තමයි මේ අවිද්‍යාව පිළිබඳ මිත්‍යාපටිපත්‍ය අවිද්‍යාව, අපපටිපත්‍ය අවිද්‍යාව කියන දෙකෙන් අපපටිපත්‍ය අවිද්‍යාව එච්චර භයානක නැහැ. ඒනම් දැනුවත්කම දැනුවත් කරන්න පුළුවන්. මේ මිත්‍යාපටිපත්‍ය අවිද්‍යාව කියන අපි මේ වැරදි දෙයක් ඇත්ත වශයෙන් හිතාගෙන හිටියට පස්සේ එතන වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි ඉස්සල්ලාම වැරදි දේ මකන්න ඕනේ අම්මා මුත්තා කිව්වත් ඒක නම් කරන්න කැමති වෙන්නේ නැහැ කවුරුත්. දෙක තමයි සුද්ධ කරුවාට පස්සේ අලුතින් දෙකෙන් පොවන්නේ. ආන්නේ ඒක ඇතිකරන්ට ඒක නැතිකරන් තමයි සර්වචනංශමේ අවිද්‍යා පත්‍ය සංඛාර කියලා කිව්වේ. අන්න පරිච්ඡේදෝපාදයේ කර්මාස්තනා දිවිකටනාත්මක භෞතික වාදයෙන් විස්තර කළා කොහොමත්ම තේරුම් ගන්න පුළුවන් කාලෙක. හැබැයි මේක ඉතුරු විස්තර කරේ මේ පරම දිට ධම්ම නිබ්බාන සුඛයට හේතු සාක්ෂි වශයෙන්. නමුත් අපිට මේ gediya පිටින්ම ගන්න පුළුවන් සර්වඥාන්සේ විස්තර කරපු පටිච්චසමුපාදේ විස්තර කරා. ඒ අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන කියන පටිච්චසමුපාදේ තාමත්ම සජීව විස්තර වෙන තරක් තමයි චක්කුංච පටිච්ච රූපේක උපද්දේ චක්කු විඥාන. ඇහැට රූපයක් ආකාශගත වුණාට පස්සේ ඒ දෙක ආපාතගත වුණා නම් ඒ බව වැටහෙන්නේ මොකද්ද? එතන හිත පහළ වීම නිසා. විඥානේ ඇහි පහළ වෙන්නේ. අනිත් පැන් වලින් විදිහට ලැබිලා ඇහි විඥානේ පහළ වෙන්නේ. ඒකට අපි කියන්නේ චක්කු විඥානය කියලා. ඒකට චක්කුංච පටිච්ච රූපේද ඇහ එළඹි රූපයක් නිසා විඥානයක් පහළ වෙනවා. පජ්ජති චක්කු විඥානය. තින්නම් සංගති පස්සෝ. මෙන්න මේ තුන එකතව ගමන් කරන තාක්කල් ස්පර්ශය සිද්ධ වෙනවා. ඇහැට රූපේ පේන්නේ. ඇහැ සම්බන්ධ වූ විකාම සංකීර්ණයි. නමුත් ආස්වාද ප්‍රසආපයේ සිදු වෙන්නේ ඒ වාත උලන් රැල්ලක් සමේ යත්තා වූ සංවේදී බවක් දෙකකට ගැටීම නිසා විඥානයේ නාසිකාග්‍රේ පහළ වෙනවා. එතන තින්දීමක් ඇති වෙනකොට තින්දීම මේ උලන් පපුවට පිරීම නිසා තින්දීම හිතේ ඇති වෙනකොට එතන පින්බිය දැනගන්න ඥාණය කයේ පහළ වෙනවා. ඇහි නෙවෙයි, කනේ නෙවෙයි, නාසය නෙවෙයි, දිවේ නෙවෙයි, කයි. ඒක නිසා මේ තුන අපි අභිධර්ම වචන පාවිච්චි කරන නැත්නම් අටුවා වචන පාවිච්චි කරලා කියනවා නම් ద్వාර ආරම්මන සබ්බකම්. ద్వාරය වෙන්නේ මේ කාය ద్వාරය. කායේ හැමේ තියෙන මේ දැනුම් ස්වરૂපේ. ආන් ඒකට අරමුණක් ඇවිල්ලා වදිනවා. වායෝ පොට්ටබ්බ ධාතු ඇවිල්ලා වදිනවා. වදිනකොට එතන පහළ වෙනවා කාය විඤ්ඤාණය. යමක් කියනවා ඒකට යමක් ඇවිල්ලා වදිනවා වදිනකොට පස්සේ ඒ දෙක ගැටීම නිසා මොකද්ද පහළ වෙන්නේ. ඔන්න ඕක තමයි කාල් මාක්ස් තුමා ආර්ථික විග්‍රහයට ගත්තේ වම් කිසි වාදයක් ලෝකේ තියෙනවා ඒකට ප්‍රතිවාදයක් ඇවිල්ලා වදිනවා වදිනකොට පස්සේ සංවාදයක් පහළ වෙනවා. තීසි ඇන්ටිතීසි සින්තසිස් ඔකේ යම් කිසි දෙයක් කරන ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මයක් ඇවිල්ලා වදිනවා වැදුනට පස්සේ අලුත් ගිනි කුණුවක් පයින් ඔන්න ඔය දර්ශනේ තාමත් දියුණු කරපත් මේ බුද්ධලයා එදා පැවතිච්ච ධනවාදය ධනවාදයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවාදයකින් මැදව සමාජවාදී ලෝකේ පහළ කරා ඒක කිරුවේ පරම නිබ්බාන පරම දිට්ඨ ධම්ම නිබ්බාන වාදේ තහවුරු කරන්නයි නමුත් මේකට ඇති කරගත්ත මේ ද්විගතනාත්මක භෞතික වාදය මේ සර්වඥාන්සේ විස්තර කරපු චක්කුංච පටිච්ච රූපේට උපදිත චක්කු විඥානං කියන නැත්නම් කායේට පටිච්ච පොට්ටබ්බේට උපදිත කාය විඥානං කියන එකට නෑතකදී මං කියවපු හොඳම විග්‍රහය පෙන්වලා දෙනවා. මේක පෙන්වලා දෙන්නේ ආර්ථික ලාභ ලබන්නයි සර්වඥාන්සේ අරගතිය පෙන්වන්නේ ద్వාර සදුපන් ద్వාර ආරම්මන සදුපන්න වශයෙන් මේ ඒ ඒ චිත්තක්ෂණේ ආස්වාදයක් ප්‍රසවාසයක් පාසක්. සිඳීමක් හැකිලීමක් පාසක්. යමක් දකුණක් පාසා ඒ ඒ තැන ඒ කාය විඥාන චක්කු විඥාන සෝත විඥාන ආදී විඥාන ධර්ම පහළ වෙන හැටි. මේ තරමටම සම්පජානෝ පතිස්සතෝ එළඹ සිට 100කින් සහ සම්පජාඤ්ඤයකින් යුක්තව හිටියා නම් තේරෙන පටන් අර ගන්නවා මේ විත් ධම්ම නිබ්බාන වාදය ඒකාන්තයෙන්ම රූප ධර්මයට පදනම් වෙච්ච දෙයක් ඒ රූප ධර්මයේ අපට විෂය ගෝචර වෙන්නේ අපට විඳීමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ස්පර්ශ වුණොත් පමණයි. අපිට ස්පර්ශ නොවන අනන්ත අප්‍රමාණ රූප තියෙනවා. ඒව කවදාකවත් අපිට කෙලස් පහල කරන්නේ නැහැ. ඒව කවදාකවත් අපිට හඟුම් පහල කරන්නේ නැහැ. පහල කරන්නේ අපේ ඇහැට කනට නාසයට දිවට කයට හිතට ස්පර්ශ වෙන රූප ධර්ම ටික පමණයි ඒ රූප ධර්ම නෙවෙයි අවසාන තීන්දුවට යන්නේ ඒ රූප ධර්ම නිසා පහළ වෙන්නා වූ මේ විඥාන හයටයි. චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන හයටයි සිද්ධ වෙන්නේ ඒක නිරෝධයයි මේ රූප නිරෝධයට හේතු වෙන්නේ නැත්නම් රූපයන් පුරවගෙන රූපයන්ගෙන් සංසුප්ත බාටපත් වෙලා ලබන්නා වූ මේ ධිට්ඨ ධම්ම නිබ්බාණය කියලා කියන්නේ සීනකින් දලන දෙයක්. අපි කවදාවත් අවදි වෙන්නේ නැහැ. අවදි වුණාට පස්සේ ඉතුරු වෙන්නේ මේ නාම ධර්ම කොටසයි ඒ නිසා සරුවචනාංශේ ධම්මපදේ අරිණ කොටස. කවු දෙකේ දොරක් කරලා ගබඩාවකට තුල් වෙනවා වගේ මනෝ බුබ්බංගමා ධම්මා මනෝ සෙත්තා මනෝ මෙයා මනසාචේ පසන්නේන ආදි වශයෙන් මනසම ඉස්සර කරලා තිබ්බා. එතකොට බලනකොට සරුවචන වහන්සේගේ ධර්ම නැත්නම් වාදානුව තුච්ඡම වාදේ තමයි මේවා. අන්තිම තුච්ඡම වාදේ තමයි මේ පරම පරම ධම්ම පරම විත්ත ධම්ම නිබ්බාණේ කියන එක තුච්ඡම වාදය. හැබැයි මිනිසු කුප්පන්න පුළුවන් දේශිම වාදය. ඒක නිසා ආධ්‍යාත්මික ජීවිතය කියලා කියන්නේ මෙව පිළිබඳව පූර්ණ හැඟීමක් ඇති කරගෙන කවම කවදාකවත් මේ කාමසුකල්ලිකාන යෝගයෙන් නැත්නම් මේ ද්‍රව්‍ය වල සුඛයෙන් අපිට නිවන් ලබන්න බෑ. ඒකේ මත් වීමක් ලබන්න පුළුවන්. නමුත් මේ මත් වීම ලැබෙන්නේ යම් දවසකට යනකම් තමයි ආර්ථික උරුසකට නැතිනම් යට විතරයි. එමත් සම්බු කරොම් මිනිසයාට ඔකෙච්චර ලොකු දෙයක් නෑ. යාර තේරෙනවා මේ වස්තු තේරම කරදරයක්ම. සම්බු කරපු නැති නිසා ආර්ථිකයෙන් දෙන්න ආපු නැති නිසා ලැබෙනකන් ඒක බොහොම ලොකු දෙයක්. මල්ලක පිටුම මල් පිටුමෙන් සමානයි. මල් පිටෙන් ඉස්සලා කකුල දකිනකොට දහසක් හැඟුම් ඇති වෙනවා. ඕක පිපිලත් ඇරිය ගිහිල්ලා අන්තිමට ඉතුරු වෙනකොට බත්තා විතරක් බලන්න කවුරක් නැහැ. රැල්ලක නැගුම රැළ බිඳුමෙන් සමානයි. මොහොත රැල්ලක් පෙරලීගෙන එනකොට බලාගෙන ඉන්නවා. ඕක ඇවිල්ලා ගල්පරේක වැදිලා රැල්ල රැල්ලේ වැදිලා කුඩු වෙලා අපහු යනකොට ඉස් කියලා එකට බලන්න. ඉර නගිනවා බලන්න අපි මුහුදු වෙරළට යනවා. ඉතින් නැග්ගට පස්සේ නොදකින් කියලා අවු කණ්ණාඩි ගන්නවා. ඒක සිද්ධ වෙන කණ්ඩමයි ඔය තේරම තියෙනස ආර්ථිකයේ තියෙන්නේ අපි ළඟා වේතු තැන් ළඟා වෙනකන් ඒව ඔක්කොම පරම විත්ත ධම්ම නිබ්බාණයක් තමයි. ඒ නිසා කරුවත් යන ඉස්තුදුනේම රජ කුලයක පිටික තේරම දැක්කා. ආයේ ඒකට නගලන දෙයක් තිබුණේ නැහැ. ඉතින් අපි ඔක්කොම කියන අපි රජ කුලයක ඉපදෙන්නම ඕනේ නිවන් දකින්න කියලා. අන්න ඒකට අපිට ඒ කාන්තිම කාල් මාක්ස් ගන්න නෝඩින් තියාගන්න පුළුවන්. නමුත් සර්වඥයන් දෙපෙනවා මුලින්ම යෝගාවචරය මතක තියාගන්න නාම රූප දෙකෙන් අපි මේ නලවන්නේ නටවන්නේ පිනවන්නේ මන තමයි. මනෝපොබ්බංගම දාන. මෙන්න මේක පටලවාගත්ත තැනක් තියෙනවා. ඒ නිසා උගෝදනේ භාවනා කරන්න පටන් අර ගන්නවා කෙලින්ම චිත්තානුපසනාව. මොකද මනසයි ප්‍රධාන ඒක අල්ලන්නේ. මම කවදාකවත් මනස අල්ලන්න නම් බෑ සුඛ ධර්ම නැතුව. නාම රූප පරිච්ඡේද ඥානය කියලා තමයි කියන්නේ. නමුත් වැඩේ වෙන්නේ රූප නාම පරිච්ඡේද වශයෙන්. නිසා රූප ධර්මයේමයි ඇල්ලිය යුත්තේ. නමුත් එකයි මතක තියාගන්න තියෙන්නේ ඒක අල්ලන්නේ පරම ditta ධම්ම නිබ්බාණය සඳහා නෙවෙයි. මේක ඇති ඇති දැන ගැනීම සඳහා. රූපයේ ඇති ඇති දැන ගැනීම සඳහා. නැත්නම් හතර මහා භූතයන්ගේ ඇති ඇති දැන ගැනීම සඳහා. ඉන්නේ ඒකයි මේ සමාජවාදයාගේ බෞද්ධ භික්ෂුවකගේ වෙනස. බෞද්ධ භික්ෂුවත් ওই සමාජවාදියාට වඩා හැම හතරමා භූතයකම වායෝ පොට්ටබ්බ ධාතු තේජෝ ආපෝ පඨවි හුත්තම බලන වෙන සියලු වැඩ බහා තබල ඒක දිහා බලනවා. ඒ බලන ඉන්නේ ධර්ම නිබ්බාන ධර්ම විච්ඡ ධම්ම නිබ්බානේ මත මේ රූප ශබ්ද වේ මේ ගන්ධ රස වලින් හෝ පඨවි ආපෝ තේජෝ වලින් ලැබෙනවා කියන මතයේ මතේ සමාධියේ විද්‍යනේ. මේක ඇති හැටි දැනගත්තොත් පමණක් දැන් රූපවල තියෙන ගොරෝසු ඇත්ත ඇටි දැනගත්තොත් පමණ අන්න නාම ධර්ම පිළිබඳ සායාවක් දැනගන්න පුළුවන්. දැනගත්තොත් පමණක් ඒ නිදෙන්න පුළුවන්. ඒක නිසා ධර්මයේ මතු කරලා දෙන්න එහෙම නැත්නම් ධර්මයේ රසවත් කරන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල යෙදී තියෙනා වූ මේ පරම විච ධම්ම නිබ්බාන වාදේ ධර්මයට හරි බරයි හැබැයි තුච්චයි සංවචනාංශිකේ මෙහෙම බලනකොට බණේ තුච්ච කොටස මේ තියෙනවා. දැන් ඒක නැතුවද? නමුත් අවාසනාවට වගේ එතනින් නතර වෙලා තියෙනවද බණ. මේ ටික කියනකම් අහගෙන ඉන්නවා. ඉතින් එහාට ගිය ගමන් ඒව නීරසයි, ඒව ගැඹුරුයි කරගන්න බෑ කියලා පැත්තකට වෙන ගැටියක් තියෙනවා. එන්නේ ඒක නැති කරන එක තමයි මේ ධර්මජාල සූත්‍රයේ ප්‍රධාන මාර්ගය. නමුත් උගදෙනේ අර ගැඹුරට යනකොට හැදිලා. ගැඹුරට යනකොට කවුරක් අත්දැකේ. ඒකද හේතුව ඒ හැටියට ඕන කරන ඕජාව නැහැ. නිකරම කතා කරන අර බොළඳ බස්සයි. බොළඳ බස්සට කියනක පණහන්නේ. හරි වියලි, හරි අමාරුයි. ඒ ඇඟ රිදෙනවායි වහනකොට. ඉතින් ඒ නිසා මේ මේ ධර්මජාල සූත්‍රය වගේ දේවල් බන්ට ගන්න වඩුයි. නමුත් මේ කොටස දැකියනවා. දන්නවනම් මේ කාම ගුණයන්ගේ සමප්පිතව සමංගීභූත පරිවාරයේදී කියන කතාව බොහෝම හොඳ ඕජාවක් තියෙනවා. නමුත් මම නැවතත් මතක් කරනවා මේ කතාව ඒ සූත්‍රවල දක්වන දෘෂ්ටියෙන් කිසිම දෘෂ්ටියකින් පේන්නේ නමුත් අද යුගයේ ඉතාමත් ප්‍රකට තාම මේ අගේ කරන්න හදන කතාවක් කියන්නේ මට මතක් වෙනවා වෙච්ච ගැළපෙන්නේ නැහැ නමුත් මතක් වෙනවා අර ප්‍රදීපිල්ලගේ හින්දුවත් තිබුණ එංගලන්තේ පරණ පැටන් කොළඹුරේ අලුත් පැටන් කොළඹුරේ පරණ පැටන් ගමෝතේ ගමේ තොටේ අලුත් පැටන් නිසා දිනුනයි හැමත හැම පජයක්ම හොඳටම දන්නවා මේ කාම ගුණය සමර්ථිතව සමන්ගේ වූතෝ පරිවාරිකෝත් මුළු ලෝකෙම නතු කරගන්න පුළුවන්. නමුත් ඒත් ඔයක එහා පැත්තට ගිහිල්ලා ඒක දෙන ආධිනව හොඳටම දන්නවා. නැලගත්තත් තාමත් මේ තුන්වෙනි ලෝකේ රටවල් වලට ඕක විකුණන්න හදනවා. අපි පොඩි සීමාව දන්නතෝ කන. අපි කියවල මේ රජයක් වශයෙන් කන්නේ බුද්ධ ආගම ආගමක් වශයෙන් කන්නේ. ආගමික නායකයෝ කන්නේ. ආන්නේ ඒ තත්වයෙන් බේරිලා මේකේ පෙන්නන මේ ආපෝක වාදයේ ද්විදක්නාත්මක වාදය අපට හොඳයි. ඒක දැනගන්න පුළුවන් එහාට රූපයක් හම්බෙච්චාම ওই දෙක නිසා කොහොමද චක්ක විඥානය පහළ වෙන්නේ කියන්නේ අපිට කොමිනිස්ටාර් නෝනක් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකෙන් මේ රූප ලං කරගත්තොත් කොටස් වෙනවනේ. නිවන් ලැබනවා කියන අදහස නෙවෙයි. රූපේ ලං කරගන්න තු රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න බෑ. ඒ නිසා අපි ඒ අන්නාදී අරගෙන අපි රූපේ දිහා බලනවා. බලලා බලන්න හදන්නේ ධිට්ඨ ධම්ම නිබ්බාණයක් නෙවෙයි ඒ වාගේම ධිට්ඨ ධම්ම නිබ්බාණකව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මේවා කියන්නේ මේ ආත්මේ නිවන් ලබන්න පුළුවන් කියන හැබැයි රූප ධර්ම වලින් නෙවෙයි ආර්ථික නීති වාදයේ කියනවත් භෞතික වාදයේ කියනවත් උපයෝගීතාවයේ කියනවත් වහා ප්‍රතිඵල දැනගත්ත එක නෙවෙයි මේ රූප ධර්ම පදනම් කරගෙන අපි අනිවාර්යයෙන්ම නාම ධර්ම තේරුම් ගන්න ඕනේ ඒ නාම ධර්ම දිගේ කියලා මේ විපස්සනා ඥාන පහල කර ගැනීමෙන් තමයි අපිට පුළුවන් වෙන කවදා හරි නාම රූප දෙක පිළිබඳව යථාභූත ඥානයක් පහළ කරගන්න. උච්ඡේදවාදව මේ පරම හිත ධර්ම නිබ්බාන වාදයේ ආරම්භයේ පෙන්වන්නේ රූප ධර්මයට සම්බන්ධයි. ඒ නිසා උච්ඡේදවාද අටක් සඳහන් කරනකොට එක පෙන්වන්නේ අත්තා රූපී ධාතුම් මහ භූතිකෝ මාතා වේති සම්භවෝ කායස්ස බේතා පරම්මරණ කායස්ස බේතා උච්චිද්දති කියන්නේ. මේ ආත්මේ රූපී මෞපිය මේ ධාතු වලින් එකතු කරලා අපරමහ භූතෙන් හැදලා තියෙන එක ගන්නකොට ඉවරයි. ඒකට සාපේක්ෂව යන මේ පරම දික්ක ධම්ම නිබ්බාන වාදය කියලා කියනවා පංචේ කාම ගුණේ සමප්පිතව සමන්දී භූතෝ පරිවාරේති. මේ ආත්මය පස්කම් ධාතයෙන් සන්තුෂ්ත වෙනවන පරිවර්ණය කරනවා ඒක තමයි නිවන කියන්නේ. එතකොට රූපී ආත්මය රූපී ධර්ම වලින් නිවන් ලබන්න පුළුවන් කියන අදහස දෙක සමාන්තරව ගමන් කරනවා. මේ ගාවට පෙන්වන උච්ඡේදවාදය පෙන්වන්නේ රූප ආත්මය අරූපී කියලා. එහෙම නැත්නම් රූප ධානයක සම්බන්ධ කරලා පේනවා. කාමගුණ සම්පත්‍ය වලින් නෙවෙයි නීවරණයන්ගෙන් තොර වූ ධිට්ඨ ධම්ම සුඛ විහරණය තුළින් ආත්මය පෙන්වනවා. ඒක තමයි නිවන කියලා පෙන්වන්නේ. එතෙන් යනකොට නම් ආධ්‍යාත්මයක් තියෙනවා. එතෙන් යනකොට මේ නිවනක් ලබන්න ධානය සක ලබන්න ආධ්‍යාත්මයක් අවශ්‍යයි. නමුත් මේ ආධ්‍යාත්මයක් මේ කියන රූපී ගත් එක වගේම ආදීනව සහිතයි එතන නතර වුණොත් ඒකත් නෙවෙයි බුදුහාමුදුරුවෝ අදහස් කරන්නේ. හැබැයි මේක වැඩි හොඳයි. ඉගෙන රූපීමයි ආත්මේ රූපී ධර්ම සම්පූර්ණේ වීමෙන් නිවන් ලබන්න පුළුවන් කියන අදහස නෙවෙයි එතන ගන්නෙ. ඊට වැඩිය රූප ධ්‍යාන මට්ටමක් තියෙනවා. ඒ ධ්‍යාන ගන්න නම් ඉතින් පරිඋත්සාහන කෙලෙස් නැතර කරගන්න ඕනේ. ධ්‍යාන වඩන්න ඕනේ. ඒක හැබැයි ආත්මයි කියලා ගන්නවා ඒක පරම දිත්ත ධම්ම නිබ්බාණය කියලා ගන්නවා. අත් බලමු දවසේ කොහොමද මේකට සාපේක්ෂව ඒකේ තියෙන වැදගත්කම ඒ වුණත් ඒකේ තියෙන ආදීනව සලකා බලනකොට තේරෙනවා සර්වඥාදී ලෝකෙට පහළ වුණේ රූපිත් නෙවෙයි රූප ධ්‍යාන කාමභෝගිත් නෙවෙයි රූපිත් නෙවෙයි අරූපිත් නෙවෙයි ඉතින් එහාට ගියාම පරම පිට ගම නිබ්බාණයක් සර්වඥාන්සේ දේශනා කරනවා අන්න එතෙන්ද මතු වෙනකන් මේ මිනිස්සු කාමභෝගී කියලා හිතුවා කාමභෝගී දේ යුතුයි කියන ධර්මතාව තිබුණා එහෙම නැත්නම් කාමභෝගී වෙන්න එපා ධ්‍යාන සැප ලබන කෙනෙක් වෙන්න කියලා කිව්වා ධ්‍යාන වල අරූපී ධ්‍යාන ලබන්න කිව්වා සර්වඥාන්සේ මතක් නොවේ හේරමම ඔය හේරගම නතර වෙන්නේ අසවල් කාරණාවන් සත්‍යෙක තමයි එහෙම නතර වීම නිසා ඒ අතර මරණයෙන් පස්සේ මොකද වෙන්නේ කියනත් මම දන්නවා. ඒ තේරම දැක්කා. මම ඒ තේරෙම ගැලවුණා. හැබැයි මම ඒ දැකලා ඒව අල්ලගන්න කෙනෙක්ගෙන් මම වෙනස් කියලා කියන තරම්වත් මාන්නයක් මයි ළඟ නැහැ. අන්න ඒකයි මගේ ගුණය. ඒකට අපි කියන්නේ සාදී ගුණය කියලා. අච්චර පහත් වැඩ කරන දේවල් ඉතාමත්ම දැනගෙන ඒකේ අලකියුලගේ තේරම දැනගෙන කවදාකවත් එයාට වැඩිය මම ලොකුයි කියලා කියන්නේ නැහැ. එනේ මෙයාට විතරයි මේ භ්‍රෂ්ටජාලයෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක අපට කියලා දෙන්නයි, ඒ පණිවිඩය අපට දෙන්නයි, ඒ රහස දෙන්නයි, ඒ සමීකරණය කියලා දෙන්නයි මේ සූත්‍ර දේශනා කරන්නේ. ඒ නිසා අපි වටේ කැරේ කැරේ කැරේ කැරේ මේ කරන්නේ කොහොම කරත් බුදුගුණ මෙනෙහි කරගන්න. උත්කෘෂ්ඨමත්ම බුදුගුණ මෙනෙහි කිරීමක් සවදා හෝ අපිට හොඳට බුදුගුණ මෙනෙහි කරන්න බුදු වෙන්න සිද්ධ වෙනවා. අපිට බුදු වෙන්න සිද්ධ වෙනවා බුදුහාමුදුර කෙනෙක් බුදු වෙන්න පුළුවන් බුදු වෙච්ච දවසේ තේරෙයි මම කවුද කියලා. ඉතින් මේ අද දේශනා කරන මේ ධර්ම කොටස සියලු දෙනාටම තමයි ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් බුදු වීම පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අද තේමිස් ධර්ම කොටස මෙතනින් නැවත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උද්‍යාන වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ